දැන් අද අපිට තියෙන්නේ පිට මෙච්චෙල්ල කියන මේ තරුණයා බුදුහාමුදුරුව හැමේ ආව ප්‍රශ්නයක් නිරවුල් කිරීම ප්‍රතිවලෝ බුදුහාමුදුරුව ඉදිරිපත් කරපු කරුණු එක්තරා කොටසක් අපි එදා ඉදිරිපත් කළා. හොඳයි ඒ කොටසේ අපිට කතා කරන්න සිද්ධ වුණා මේ පුද්ගලයෙකුගේ සතුට රඳා පවතින නැත්නම් සතුට පවත්වන ආකාරය මොකද්ද කියන එකයි පිළිතුරු දුන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ ඒකට පිළිතුරු වශයෙන් කාමේසු ධම්මචරියන් කියලා උන්වහන්සේ ඒකට පිළිතුරක් දුන්නා. ඒ පිළිතුර පිළිබඳව තමයි කතා කරන්නේ. පොඩ්ඩ තවත් එදා කතා කරපු විස්තරය අස්යෙන් අපි ආවා ඒ කාම શબ્දයක් එක්ක අපේ පැවතුම් සංවිධාන කළ යුතු නිවැරදි පිළිවෙල මොකක්ද කියන එක තෝරන්න අර ධර්මචර්යාව ගැන කතා කරා. දැන් මේ අයිතිවාසිකම් අපි ලබන්නේ උත්පත්තිය ලැබපු බුද්ධයන් ලැබපු බුද්ධයන්ට අයිති වෙන දේවල් අතර එකක් තමයි මේ මේ එක කොටසක් තමයි මේ අපි දැන් කතා කරන්නේ. උත්පත්තිය ලැබපු බුද්ධයාට নানা කොට ලෝකේ යට හිමි වෙනවා. දේකොළ ඒ වාගේ වෙනත් වෙනත් අයිතිවාසිකම් පුළුවන්කාරකම් මේ ආදී මහා ගොඩක් මිනිහාගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්න ඔවුන්ට ඉඩකඩ ලැබෙනවා. ඒකට මේ ඉඩකඩ ලැබෙන සමයේ ඒ මුල් අවස්ථාවේ ලදරු වයසේ ඉඳලා ඉදිරියට සමාජයේ ජීවිතයේ එන සමය වෙනකොට අර ඒ පුද්ගලයා අර බාල වයසේදී එයා සුදු වෙන්නේ මොනවද? අර සිව් ලෝකයෙන් ලැබෙන සාමාන්‍ය අයිතිවාසිකම් වලට එයා අනිවාර්යයෙන්ම එයාගේ සිතිවිලි සුදුද. සුදුදනේ කිව්වේ මොකද්ද? එයා ඒ වාට නැඹුරු වෙනවා ඒවායේ හිත අයින් කරන්න ඕක බැරි. ඇයි මේ සිද්ධිය? මේ මොකද්ද? අර ලෝකයේ තියෙන දේත් එක්ක සම්බන්ධ වෙන සත්‍යයක් විනා පාලන සත්‍යයක් ඒ වයසේදී හම්බෙන්නේ නැහැ. පාලන සත්‍යය කියේ මොකද්ද? මේ උනේ මොකද්ද? මේ වෙන්න යන්නේ මොකද්ද කියලා හිතන්න බැරි සමයක්. ඒ සමයේදී කොරලා ඒක හුඟක් දුරට දඬුවම් ලබන අවස්ථාවට ආපුවාමයි ඒ ඒ සමහර අවස්ථාවලදී ඒ හිතෙන්නේ තමයි මේක කරපු නිසා මේ වුනේ කියලා ඒක මොකද නාමුල් අලුත් ශක්තියක ක්‍රියා ස්වરૂපයෝගයි ඒකෝද අපේ ශක්තිය පරණ වෙනවා අපේ ශක්තිය පරණ වීමක් නෙවෙයි එතන සිද්ධ වෙන්නේ එම ආත්මයේදී. දැන් අපි ජීවිතේ සම්පූර්ණ පාලනය කරන්නේ කාමයේ බව කියනවා. ඒක අපි කියුවා කාමයේ කාන්දමටයි කියන්නේ. අන්න ඒ පදනම උඩ මේක ගැන හිතන කොට අපිට තේරෙයි අපි මේ ඇවිල්ලා තියෙන කොයි කෙවුවටද කියලා. ඒතකොට මේ පුද්ගලයා මේ ආ මේ ස්වરૂපේ මෙයාගේ ජීවිතේ සංවිධානය කරගෙන ඉස්සරහට එනකොට එයාගේ ජීවිතේ දෙකාසිනෝ කලින් එයා නොසිතපු දේවල් දැන් ඉඳීම ආදී දේවල් අලුතින් එයාගේ ජීවිතේට එක්කා. පොඩි වයසේදී වන ගණන් රකම අරවමේ ඒකේ ඔය අක්ෂින් ඇවිල්ලා එයා ඒකෙන් නොසන්සුනේ සැනසෙන්නේ නැති බවට පත් වෙන ඇතන් ජීවිතදී. අන්න ඒකයි මෙතන විශේෂයි. ඇතන් ජීවිත තියෙනවා ඒ කොයි කොයිද කරන්න බලනවා. නමුත් ඒක සැනසෙන්නේ නැහැ එයා. එයාට මොකද්ද අඩුවක් දැනෙන්නේ. ඔන්න ඔය අඩුව දැන තමයි මේ විපරම අපේ අවධානය යොමු වෙන්නේ කාගෙද නැනවතුන්ලා. ඔය ඔය අඩුව හොයන ජීවිත තියෙනවා. ඒ අඩුව හොයන ජීවිත ගැන විශේෂයෙන්ම බුදවරු ලෝකේ අවධානය යොමු කළා. ඒ හොයන අඩුව මොකද්ද කියන්නේ? මොකද්ද? එයා කාලාන්තරයක් තිස්සේ පාවිච්චි කරපු දේවල් තමයි මේ හැම ආත්මේ ගොඩක් පාවිච්චි කරන්න හම්බුනේ. ඒ පාවිච්චි කරන ඒ සාමාන්‍ය අයිතිවාසිකම් එක්ක ඇත් තවත් දෙයක් පාවිච්චි කරලා ඒ තව දෙය මොකද්ද අලුත් දෙය මොකද්ද ජීවිතය පිළිබඳව ජීවිතය පාවිච්චි කරා මිස ජීවිතය පිළිබඳව රහත ජීවිතයේ මේ ස්වરૂපයන් පිළිබඳව එහි යථා තත්ත්වය මොකද්ද කියලා ඒ බුද්ධලයට දැනගන්න විශේෂ නම් වෙලා තියෙනවා. ඉතින් ඒ ලැබිච්ච අලුත් අයිතිවාසිකම එක්තරා ප්‍රමාණයකට හදාරලා ඒ හදාරපු දෙයින් දැනගත්ත තවත් එයා දැනගත්ත යම් කිසි දැනීමක් ඔය දැනීම තමයි අර ජීවිතයේ ආස්තේ පැවතිලා එයා යම් යම් ආත්මෝ විපදිච්චාම අර ලෝකය ලෝකයා කරන දේ කරමින් අඩු දෙයක් හොයන ඔය අඩු දෙය මොකද්ද අර ජීවිතේට අලුතෙන්ම ලෝභ දෙක්කා කියන අර අලුත්ම අවසාන එක්කාසුව තමයි තවත් දේවල් එක්කාසෙන් තියෙනවා නමුත් මේක අභිභවා යන්නේ නැහැ මොකද්ද අර ධර්මයන් පිළිබඳව ධර්ම පිළිබඳ ධර්ම පිළිබඳව කියවහම මොකද්ද මේ ධර්ම පිළිබඳව කතා කරනකොට මේ කතාවෙන් අපි ඉස්සර දෙන්නඳ හදන්නේ මේ අපේ ජීවිතයේ නොයෙකුත් තව නොයෙකුත් දරින් ස්වરૂප දිනෝ දරින් ස්වરૂප කිව්වම සීමාවක් නැහැ ඒවා මානසික වශයෙන් සීමාවක් නැහැ ශාරීරික වශයෙන් සීමාවක් නැහැ ඒ ශරීරයේ නොයෙක් වෙනස්කම් ඇති වෙගෙන යනවා සිතේ නොයෙක් වෙනස්කම් ඇති වෙගෙන යනවා ඒවා පස්සෙන් එළවනවා මිස ඒවා හතහරක් කපන්න අපිට බෑ එහෙම තත්ත්වයක් අපේ ජීවිතේ අපේ ජීවිතයේ ස්වභාවයෙන් තියෙන්නේ. එතකොට මේ ක්‍රියාස්වරූපය පිළිබඳව මේ தත්ත්වය පිළිබඳව යම් කිසි කෙනෙකුට ඔය දැරීම් ස්වરૂප පිළිබඳව ඉගෙනීමක් රැකීමක් තේරුම් ගැනීමක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ ජීවිතයේ අවසාන දැනීමයි. ඒක එතනින් අවසාන වෙනවා කියනවා නෙවෙයි ඔය ජීවිතය කියන්නේ. එයාගේ ජීවිතය පිළිබඳව තවත් දැනගන්න වෙන කරුණක් නැති ගැනීමක් මේක එයාට ලබන්නේ. ඒක එකපාරට යාගේ ජීවිතෙත් එක්ක එක්කාසු කරගන්න ලැබෙන උදව්ව ලෝකෙ මදි. ඒ ලෝකෙ මදිකම නිසා මිනිහට ඒක ඩිංග ඩිංගයි මේකේ අභිවෘද්ධිය හොවේ. දිනුව සකස් කරගන්න පුළුවන්. මොකද්ද? මේ ජීවිතේ මේ මේ දේවල් වලට පත් වෙන්නේ මේ මේ වින්දන ලබන්නේ මේ මේ විදිහේ අයිතිවාසිකම් වල ලැබෙනින් අපි කුසුම් හෙලන්නේ කෙලිරි ගහන්නේ කල්පනා කරන්නේ නිරවුල් කරන්න මාර්ග හොයන්නේ මේ මොනවද මේ අපි මේ කරන්නේ මොකද මෙහෙම වෙන්නේ ඒකට කරුණු කොච්චර ඉදිරිපත් කළා කොච්චර පොතපතේ තිබුණා කෙනෙක් ඉස්තර කිව්වා ඒක පිළිගන්නා ශක්තිය ඒක පිළිගන්නා ශක්තිය අප තුල තියෙන තරමටමයි හිඳ ධර්මතයි ඒක ඇති වෙන්නේ. දැන් ඔය නොයෙක් මේ ප්‍රශ්න මතුවෙන්නේ ඔන්න ඔය හේතු උඩ. ඒ කැලක් රිංගලා කියනවා අනිත් කැලන රිංගෝ ගන්න අරක ඉඳ නැහැ. ඒ පිළිගන්නාසක්. ඔන්න ඔහුම සත්‍යයක් අතරින් දැන් මේ පිරිස දෙස බලනකොට දැන් කවුරුත් මේකේ අයිතිවාසිකම් කියන්න අයිතිවාසිකම් ලබාපු අය. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ නිරෝධ කිරීමේදී අර අර දැනත්ත ආපු ප්‍රශ්නය තමයි මේ මේ සන්තෝෂය කවුද මේ ලෝකේ සන්තෝෂයේ බුද්ධ විඳින්නේ ඒ කියන ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ සන්තෝෂයේ බුද්ධ විඳීමට පාවිච්චි කළ යුතු ආකාරය අර පෙන්නේ මොකද්ද හිතේ කැමැත්තක් අටගත්ත අපි කියමු මේ කාමයේ සිටි ඕකයි හිතේ කැමැත්ත මෙහෙම වුණොත් හොඳයි කියා. මෙහෙම වුණොත් හොඳයි කියා යම් කිසි කැමැත්තක් තමාගේ හිතේ ඇති වුණොත් බලාපොරොත්තුවක් ඒක ඒකත් එක්ක හැසිරෙන්න ඕන පිරිසිදු පිළිවෙලටයි කිව්වා. ඕකයි ගියේ පාර අපි පිරිසිදු පිළිවෙලේ කියේ මොකද්ද? තමන්ට පීඩාවක් නොලැබෙන පිළිවෙලට ඒ ඒ තමාගේ හිතට ආපු අදහස සංවිධාන යම් කිරීමට යමෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක කරනවා නම් ඒ කරන ක්‍රියාවට කිව බ්‍රහ්මචර්යාව කියලා. අපි ඕක කතා කරමින් ඇවිල්ලා ආවා ඊපාර සෝහම් ඵලයට එනකම්. සෝහම් ඵලය මම කියනවා තව තියා අවසාන වෙනකන් කතා කරන්නේ. සෝහම් ඵලයට ඇවිල්ලා අපි විස්තරේ ඒ දක්වාවිලා විස්තරේ දීපත් කරා. ඔය කියන සත්‍යයෙන් අර ඒ කිව්ව ඵලයේ ඒ කිව්ව අයිතිවාසිකම යම් කෙනෙක් සෝහම් වෙනවා කියලා කතා කරනවා. මේ අය සෝහම් වෙනවා කියන කතාවෙන් යාට ලැබුණේ මොකද්ද? මේ මහා ලොකු ගෞරවයක්, සියලු කලිසුන් නැසන සත්‍යයක් හිමි වීම ආදී මේව වර්ණනා ගොඩක් තියෙනවා. නමුත් පරණ වශයෙන් ඒක සාමාන්‍ය මේ මිනිහට හිමි උනේ මොකද්ද? ඔය தත්ත්වයේ ජීවිතේට ආපුවාම හිමි උනේ අනිත් කලින් ඊට කලින් එයා මේ සිතට යම් යම් අදහස් ඇවිල්ලා ඒවා සාර්ථක කරගන්න ගිහිල්ලා සෑහෙන දුක් සිතිවිලි පහල කරලා තිනවා අප්‍රමාණ දුක් සිතිවිලි පහල කරලා තිනවා දුක් විඳලා තිනවා ඒක ඒ අදහස මැදි කරගෙන දැන් මොකද්ද මෙයාට ලැබිලා තියෙන්නේ මොන අදහස ආවත් දුක් නොලැබෙන මත්තම දුක් නොලැබෙන විදිහට ඒ අදහසත් එක්ක ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් මට්ටම. එතකොට ඒක දිගුවා බ්‍රහ්ම කැටියාව කියන. ඒකට දැන් අපි නැවත ඒක අනිත් පැත්තට දෙන්න ගන්න සෝහන් වෙනවා කියන එක ඒක යම් කිසි අවස්ථාවක සම්පූර්ණ වෙන වැඩක්. හොඳයි ඒක එහෙම පිළිස්සාවේ එදිනදා ජීවත් වෙන මිනිහාට ඒ දෛනික ජීවිතයේදී මේ මත්තම මේ මත්තම ප්‍රයෝජනීයට ගන්න බැරිද? ප්‍රයෝජනීයට ගන්න දැන් තහනමක් නැහැ. තහනම නැහැ. නමුත් බැරිකමක් තියෙනවා. ඒ බැරිකම මොකද්ද? ඒ බැරිකම තමයි මේ බුදුහාමුදුරු දෙවෙනි පදයේට උන්වහන්සේ අර දෙවිනි වහනවා ඒ යම් යම් පුද්ගලයන්ගේ సంతානවල කම්පන ඇති වෙනවා කම්පන කම්පන ඇති වෙනවා ඒ කම්පනයක් අර කියන සන්තෝෂයක් මධ්‍යස්ථ මදහ ස්වરૂපයට පාවිච්චි කරන්නේ කවුද කියන එක අපි ගිය පාර මතක් කළා. නමුත් ඒ සම්පූර්ණ විස්තරයක් කියන්න හම්බුනේ නැහැ. ඒකට මේ කම්පණය සන්තෝෂ. ඒ කම්පණය සන්තෝෂය කියන්නේ අර සන්තෝෂය කියන්නේ ඉදිරිපත් වීමේ අවස්ථාව. කම්පණය කියන්නේ ඉදිරිපත් වුණාට පස්සේ ඇති වෙන කරමේ පීඩන. සිතේ පීඩන. ඒකට අපි සාක්ෂියක් ගත්තොත් දැන් යම් කිසි කෙනෙක් නියම වයස වයසට ආපුවාම විවාහයක් ගැන හිතනවා. ඒ විවාහයක් ගැන හිතීමේදී ඒ පුද්ගලයාගේ සිත ඇති වෙනවා මහා ලොකු මෝදන ස්වરૂපයක්. ඒ අර ඉදිරිපත් වීමක් පමණයි. ඒක ඉදිරිපත් වීම ඊ ළඟට එන්නේ මොකද්ද? ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමට පැවරෙන වැඩ සාර්ථක කිරීම සඳහා බැරි වෙයිදෝ පුළුවන් වෙයිදෝ හරියයිදෝ ආදී වශයෙන් මේ දෝ ගොඩක් තියෙන හැඟීම් රාශියක් එක්ක අන්න එතෙන්දී තියෙන කම්පන. අන්න දැන් තියෙනවා ඇති කම්පනයයි සම්පූර්ණ කම්පකයේ කියන්නේ දෙකේ තියෙන මෙවයි. ඔක බුදුහාමුදුරුවෝ කාමසුකල්ලිකාණියෝග අත්ෝගිරවතාණියෝග වශයෙන් කිව්වා. ඒකේ ආකාරයෙන් උන්වහන්සේ බොහෝ පැහැදිලිව ඒක තෝරලා තියෙනවා. නමුත් ඉතින් ඒක අවුරුදු ගානක් කොච්චර හැම ගැහුවත් අපිට තේරෙන්නේ නැහැ. මෙන්න මේකයි කාම සුඛල්ලිකාණිය ඔගේගේ මොකද්ද? අර කෙනෙක් අර විදිහේ ජීවිතයකටපත් වීමට සමාජයේ සිටේ ඇති වෙන ඉදිරිපත් වීම. ඒ වෙලාවේ බොහොම එක නිර්වුල් අදහසක්. ඕ මොකදද මේ සමාජයේ ජීවිතේ සතුට භුක්ති විඳීම. නමුත් ඒක පසුපස තියෙන අනිත් ක්‍රියාදාමයේ දෙකට හැරෙනකොට මේක සාර්ථක කරන්න අර එකතු කරගන්න ඕන නිසා හැරෙනකොට අන්න බැරි වේදෝ පුළුවන් මේ. ඔය සැකය මත උපදින කම්පන තමයි ඔය පුද්ගලයාට ඇති වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දැන් මේ අපි ගත්තේ මේ දෛනික ජීවිතත් එක්කයි ඒක. එතකොට මේ දෙකම අපේ ජීවිතේ හැම වෙලාවෙම තියෙනවා. ඔය විවාහ කතාව ගත්තේ අපි උදාහරණයක් වශයෙන්. හැම එකටම හිතිච්ච හැටි ඒ පසුපස ඒක ඒකට සත්තු ගොන්න තව එකක්. ඕකට කාම සුකල්ලිකාන යෝගේ. මේ කාම සුකල්ලිකාන යෝගය කියලා කියේ මොකද? කැමැත්තක් පදනම් පදනම් කරගෙන කැමැත්ත සාර්ථක කිරීම සඳහා හිතන සිතිවිලි ගොඩක් එතන තියෙනවා. අපි ඔය ඒ විවාහත් පස්සේ කෙනෙක් හිතක් ගැන හැවුවොත් බැලුවොත් ඒකේ තියෙනවා මහා රාශියක්. එයා සතුට දුක් විඳින හැටි හිතනවා. ඒ ඒකාසී තියෙන ඒවා ඔක්කොම. නමුත් ඒක සම්පූර්ණ කිරීමේදී ඉදිරිපත් වෙන අර සිතුවිලි ඊළඟ ක්‍රම වැඩපිළිවෙලේ තියෙන ඒවා තමයි ඥාත බලනකොට ඇගේ බයිස්ටේ. අන්න එතන කම්පැනි කියලා කියනවා. ඒකවල අපි කිව්වා හැම ජීවිතේ හැම දැනුම තියෙනවා. ඒ මොකද්ද? දැන් ගෙදර බඩුවක් මොකක් හරි බඩුවක් අඩුයි. කෙනෙක් ඒ බඩුව ගේන්න යන්න ඕන කියලා හිතනවා. ඒ ඒ ළඟට ඒ බඩුව ගෙනීම යාට මහා සන්තෝෂයක්. ඒතකොට ඒ ළඟේ පසුපස එනවා ගට යන වියදම දැන් මේ ගන්න යන්න තියෙන දෙහෙත්තුව ආදී මේ ගෙනාවා මේ හොඳ බඩුව ලැබෙයිද ආදී වශයෙන් මේ බඩුවත් එක්ක පසුපස යන අනිත් සිද්ධීන් එක්ක එනකොට අර බඩුව ලබලා තමා බලාපොරොත්තු වෙන සතුට මකා දමන ස්වරූපයන් මේ පිටිපස්සෙන් තියෙනවා ඊළඟට පරිස්සම් කිරීම ජලාමුදම් කියන ඔය කඩයි දන්නෑම මේ ආදී දේවල් එක්ක මහා ලොකු කරච්චලුවකට පිටිපස්සේ ඔය බදියෙන් ලබන්න තියෙන ආස්වාදයක නෙවෙයි. ඒකත් එක්ක සම්බන්ධ වෙනකොට ඇති වෙන අනිත් කරච්චල් ගොඩ එක්කයි මිය දුක් ඉන්න අර අර ආස්වාදය ලබන්නේ. මේක ඉස්සෙල්ලා ඒක මේකයි මතුවේ. ඒකට බුදුහාමුදුරුවෝ මේ අහනවා මේ මිනිස්සයා මේක මේ දෙකම අතර මිනිහට ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේ දෙක අතරේ මිනිහා ජීවත් වෙනවා. මේ දෙක අතරේ මේ ජීවත් වෙන මිනිහා අ මේකේ දෙකම පීඩා නැතුව ඒ ජීවන රටාව සංවිධානය කරන්න ඕන කොහොමද? කියන එකයි බුදුහාමුදුරන්ගේ න්‍යායය. ඊළඟට සදා බුදුහාමුදුරේ ප්‍රතිපදිත දුන්නා තණ්හාවෙන් ඉදි ගන්න නිදි එසියෙන් යුක්ත වීම කියලා. හොඳයි ඉතින් ධර්ම ක්‍රමවලට අනුව කතා කරන හැටි තණ්හාවෙන් නිදි සියෙන් යුක්ත වීම කියන එක බුදුහාමුදුර ඒක අර ක්‍රියාවට හිත යොදවන හැටි ඒ දෙන්න. දැන් අපි ඒක ගම්මු ගන්නවා වෙන ආකාරයකින් ඒක ඒක තේරෙන්නේ. මොකද්ද මේ කියේ? සංහව කිව්වේ කාම පහක් අපේ ළඟ තියෙනවා. ඒ කාම පහම සංහා පහ. එතකොට පහන එක්කාසෙලා තව තණ්හාවක් හදනවා ධම්ම තණ්හා. ඈ එතකොට තණ්හා හයක් ප්‍රධාන පහයි. මේ තණ්හා වෙන තණ්හා විසින් කලේ මොකද්ද? යම් කිසි වස්තු අන්න අහවල් එක දෙදෙක්ට අදී කියලා අර යන පුද්ගලයා ඒ ඒකේ රූපයක් දක්වන හැඩයක් ඒක නිස්පාදනයේ මතකොන්න හඬක් මේ ආදී වර්ග පහක් රස සෝද ස්පර්ශයේ අසුසුකම මේ පහක් හැම හැම එකම තියෙනවා. ඔය පහ එක මේ නඹුරු වෙලා නඹුරු වෙලා කියන්නේ ඒවායින් ලබන යම් කිසි ආස්වාදයක් විදහසක් ප්‍රයෝජනයක් දින එකක්. මේ අවස්ථාවට ගැලපෙන දෙයක් නින්දනය ලබා ගන්නයි මේ වස්තුව හොයන්නේ. ඒකෝද මේ වස්තුව හොයන බුද්ධලයාට අර පහේම බලපෑමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි දන්නේ නැහැ. එතකොට මේ බුදුහාමුදුරන් මේ විවරයෙන් දෙන්නන්නේ මොකද්ද? ඒ පහ බලපාන එක ඇත්ත. ඒ පහ බලපානකොට ඒ ඉදිරිපත් වීමේදී ඒක පසුපස එන තම වගකීම් ගොඩක් එක්ක තමාගේ සිතිවිලි ආස්පත් වෙනකොට සෑහෙන දුකක් යාට විඳින්න ඒවා ගැන හිතනකොට දුකක් පහළ වෙනවා ඒ සංවිධානයේ ඒකට අර දෙක අතර ජීවත් වෙන මිනිහාට බුදුහාමුදුරුවෝ උදාරනවා ඔය ගතියෙන් අයින් වෙන්න නම් ඔය ගතියෙන් අයින් වෙන්න නම් ඉස්සෙල්ලා ඒ පුජ්‍යලයා අර තණ්හාව කියන්නේ යොමු වීම සිද්ධ වෙනකොට ඒක කෙරේ සිහිය යොමු කරන්න ඕනේ. ඒතකොට සිහිය යොමු කරන්නේ කිව්වහම අපි කතා කරන්නේ මොකද්ද? හිත දෙස බැලීම. ඕක තමයි සිහිය යොමු කරනවා කියනකොට සිතීම විවරණේ දීලා තියෙන්නේ. නමුත් ඒකට වඩා ඒවා බලල ක්‍රියාත්මක කරනකොට ඊට වඩා ඒකේ විස්තරව යන්න ඕන යන්න වෙනවා. මොකක්ද? දැන් මේ කාරණේට මාව පෙළඹුණේ මේ Tamange gedare අය ජීව එකක් හෝ නැත්නම් Taman දෙවිදිත් එකක් හෝ මේකේ වටා පිටාවේ වැඩ කරන්නේ මොනවද? මේ හැම එකකම තියෙන්නේ එක එක එක ඇලිච්ච ගති ඒවා තහවුරු කරගන්න. දැන් ළමයා යමක් කියන තාත්තෙමට මේක ඕනේ කියලා. ඒක ඒ වෙලාවේ මිනිස්යාට ඒ ගඳ සල්ලි නැහැ. නමුත් මේ තාත්තා සල්ලි කොහෙන් හරි හොයාගෙන ඒ බඩුව අරන් දෙන්නේ මොකන් නිසාද? දරුවට තියෙන ආදරේ නිසා. දරුවට ආදරේ මොකද? ලොකු කරගන්න ඕන කම නිසා. ලොකු කරන්නේ මොකටද? උකන්නේ දේ සෑහෙන සත්‍යයක් මිනිහ ලබා දෙන්නේ. ඒ මොකද? මොකද ඒ ඔක්කොම ලබන්නේ මගේ පුතානේ, මගේ දරුවානේ. ඒ මගේ කම සත්‍යික වෙන්නේ. ආදී බල්ලොකට මේ මේ පුංචි සෙල්ලම් වදුවක තියෙනවා මිනිහෙකුගේ මේ අන්තිම ජීවිතේ දක්වාම ඇලිච්ච ගතියක්. හරිද? ඇලිච්ච ගතියක් තියෙනවා. ඒ ඇලිච්ච නිසා මේ ඔක්කොම සත්‍රීක කරන්න බෝනික්ෙක් දෙනවා. මිනිහට ගන්න පුළුවන් බෝනික් අය එදාට තන්නේ නැහැ. ආ හදින පෙට්ටියක් දෙනවා. මේ මොකදද මේ? අර ලොකු බුද්ධලියකගේ දර්ශනය බලන්න මේ බොනික්ක ඉස්සරහට දානවා. ඉතින් මේකත් ජනි දැයි සෑහෙන බලාපොරොත්තුක් මේ යනමයි තියෙන්නේ. එතකොට මේ මිනිස්සයා මෙතන මේ සංහවයි අර කියන ඒ පිළිබඳව තියෙන මේ අර කම්පන ගතියයි. නිසා මේ පුද්ගලයා මේ මැද්දේ නිදින්නේ මොකද්ද කිව්වා. නිදින්නේ අර එයාගේ අයිතිවාසිකම් දරුවා එයාගේ අයිතිවාසිකම් එක්ක බඩුවා. පස්සේ ජීවත්ව. දැන් මේක නැති කරගෙන මිනිහට කියනවා බුදුහාමුදුරෝ දැන් ටිකක් ඔය හිත දිහා බලනවා තමයි මොකද ඔය කරන්නේ මේ න්යාය. නිකන් අරයට වචනෙට පිළිතුරු දුන්නා නෙවෙයි මෙතන බුදුහාමුදුරෝ ඔයනි අවස්ථාවල් ඒ පරිහරණය කරන්න ඒ ඔක්කොම පවරලා අය උන්වහන්සේගේ දේශනා නවත්තන්නේ. මේ අවස්ථාව තේරුම් ගන්න මේ අවස්ථාවේ ටිකක් උඹ මේ අවස්ථාවට යොමු වෙලා බලපන්. මේ පුද්ගලයා බැලුවත් වෙන්නේ මොකද්ද? අවුරුදු තව මේ අද දවසේ ඉඳලා මේ අවුරුදු ගණනාවක් අවුරුදු ගණනාවක් කියන්නේ අවුරුදු අඩුව ගානේ 25. මේ පුංචි වයසේ ඉඳලා මේ දරුවාගේ අවුරුදු 25 කන දුරු මම මේ දුක විඳිනවා හැම අවස්ථාවක්. මොකක් නිසාද? මේ මෙයාව අර අතෙන්ද ගන්න මේ අට්ටෝත්තර පොර පොර නොයි දේවල් කර කර ඉස්සරහට දාන්න. මේ අවස්ථාවල් වල මම කලේ මොනවාද? මේ අවුරුදු 25 දුක් විඳලා කියනවා මම. දුක් විඳිනවා. දුකේ තමයි මගේ ජීවිතය යන්නේ. හැබැයි මම හොඳ සූත් අඳිනවා. මගුල් ගෙවල් වලක් යනවා. හොඳට ඉතින්දි කේක් අරවපේවත් කනවා. නමුත් මේ කන්නේ කේක් කෑල්ල අර දුකක් තියාගෙන. මේ දුකක් තියාගෙනයි මේ කේක් කෑල්ල. අර හොඳ ඇඳුම් අඳින්නේ අර දුකත් එක්කයි ඇඳුම් අඳින්නේ. දුක නැතුව අඳුම අඳින්නේ නැහැ. ඉතින් මෙන්න මේවා මේ මෙත්තේ කියන මේ ඉලම්දාරියට දැක්කා. දැකලා ආපු නිසා බුදුහාමුදුරුවෝ කාරණේ ඉවත් කළා. ඒ ඉදිරිපත් කරපු තැනින් ප්‍රයෝජනෙ ගැනීමට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ආ යමින් අර කම්පලේ විලටි කරා බුදුහාමුදුරේ ඉදිරිපත් කරනවා මේ නිර්වෝයි සත්‍ය. මොකද දැන් ඒ ඒ අවස්ථාවේ මේ කාමයේ කියන්නේ කාමයේ කියන්නේ මෙව කාරණයක් පිළිබඳව එල්ලිලා අපාරින් නැතුව ඒ සමාධි කටයුත්ත වෙනකම්ම එල්ලිලා ඉන්න ගතියක් තමයි කාමයේ තියෙන්නේ. කාන්දරේ කියන්නේ ඒකයි. ඉනියට දැන් ඒක වැදුණ හැටියේ නිවියන් මැරිලා පිච්චිලා අවසන් වෙනකම්ම ඒක යාගේ ජීවිතේ වැඩ කරනවා. ඒක කඩා දැම්මේ නැත්තම්. ඒ වගේ කාන්දෝන් තමයි මේ කතා කරන්නේ කාමයේ කියලා. කාමයේ යම් කිසි එකක් එක්ක සම්බන්ධ වෙච්ච හැටියේ ඒක එක්ක පැටලිලා හොරල්ලන නිසා ගලවෙන්න දෙන්නේ. ඒකෙන්ම ඒකෙම වෙලි වෙලි වෙලි වෙලි පවතින එක. එතකොට ඕක වෙලි වෙලි පවතින ගතියද කියේ මොකද්ද? අනාගතය. ඒ වෙලි වෙලි එතනින් අවසන් නොවන ගතියද කියේ අනාගතය ඇල්ලු සොරු. අනාගතය ඇල්ලලා තමයි මේ ඔක්කොම මේ සත්‍යයන් මිනිස් ජීවිතේ මිනිස් හැඟීම්වල අනාගතය ඇල්ලලා දුකයි. වර්තමානයේ දුකක් ඇත්තම නෑ වර්තමානයේ තියෙන්නේ ඒ ඉදිරිපත් වූ ක්‍රියාව සම්පූර්ණ කිරීම පමණයි. එතනින් ලැබෙන අයිතිවාසිකම පමණයි. අපි දුක් විඳින්න වර්තමානයේ ගැන හිතලා නෙවෙයි අනාගතය ගැන. ඒකෝට අර අපි උදාහරණයක් ගත්තාර දරුවා. ඒ දරුවා පිළිබඳව අවුරුදු 25ක් නෙමෙයි අර සීමාවක් ගත්තා. මේ නමුත් අවුරුදු මෙයා ජීවත් වෙනකම් තමයි ගන්නවා. අවුරුදු 25ක් ගත්තේ කර සීමාවක්. ඒ සීමාව යනකම් මෙයා මේ අර දරුවා අල්ලගෙන අර කම්පන ඇති කරගන්නේ මොකක් නිසාද? මෙයා නොදුටු. මෙයාට තාම ඇහින්වත් දකින්න නාඹු වෙච්ච යම් කිසි විලාසයක් අර දරුවාගෙන් බලාපොරොත්තු එයා ඒ හැදී ඒ ඒ දරුවා මේ මේ කොයි ආකාරයෙන් ජීවත් වෙයිද කියලා මට හිතන්න බෑ. නමුත් දැන් හිතන සතහනක් දරුවා මැද්දෙන් දිර වටේට ගහනවා. මෙන්න මේ ලකුණු දිගින් එයාගේ අදහස සම්පූර්ණයි. ඒක මෙයාට උනේ මොකද්ද? අර දරු යන શબ્දේ දුරාරි පුතාරි ඒ શબ્දයක් එක්ක එක්කාස වෙනකොට කටස්ජාල කම්පනයක් ඒම කම්පනය දරුවා ගැන නෙවෙයි. ඒ කම්පනය ඇති වෙන්නේ තමාගේ බලාපොරොත්තු එක්කයි ඒ කම්පනය. බල දරුවා ගැන මොකද මෙයා ප්‍රශ්නයන්නේ? මෙයා ආශ්‍රිතව මෙයා උදව් කරගෙන මෙයා ඒකේ ප්‍රධාන නඩුවා කරේ අර සටහන හදා ගැනීමයි මෙයා තිබුණා. මොකද මේ සටහන දිහා බලබල දරුවා දිහා බලන වෙන්නේ මොකද්ද? කම්පණය වැඩි වෙනවා. මොකද ඒ නිහා මේ සටහන දන්නේ නැහැ. දැන් බඩපටවා. එයාගෙන යම් යම් ආකාරයක් තියෙනවා, අයිතිවාසිකම් තියෙනවා, සිතිවිලි ක්‍රමයක් තියෙනවා. ඒ ආගේ අයිති. එතකොට මේක දන්නේ නැහැ. නමුත් එයාගේ පැවතුම් මේ සතහනට වඩා විරුද්ධව යනකොට එයාගේ කම්පණය වැඩි වෙනවා එතකොට දැන් මේ සිහිය යොදවලා සක්කාය නිබ්බුතෝ වික්ඛු ප්‍රධානා කතා සක්කාය නිබ්බුතෝ වික්ඛු එතන මේ වික්ඛු කියලා කතාවක් කිව්වේ පරීක්ෂණ යෙදෙන්නා කියන වචන දාන්නයි. එතකොට බුදුහාමුදුරුවෝ වදාලා මේ දෙක දිහා සිහිය යොදමින් බලන්න. බලපුවාම වෙන්නේ මොකද්ද? මෙයාට අර මං මේක මුලදී අපි සෝවාන් ගැන කතා කළා සෝවාන් වීම ගැන ඒක කියන්නේ සක්කාය දිට්ඨි විචා කියලා පුත පරාමාර්ථය. ඒත් දැන් අපි කිව්වා මේ කතාව පටන් ගන්න ඉස්සෙල්ලා සෝහන් වෙන්නේ ඉතින් කවදා වෙයිද නැහැ. නමුත් අපේ ජීවිතයේ බැයිද සෝහන් ලක්ෂණය ගන්න කියලා. ඒක ගැන මේ අද මේ කතාව ජීවින්ද ඉස්සරහට ගෙනිච්චේ ඒ ගුඩයි. මතකද? ඒ ගුඩයි ගෙනිච්චේ. ඒකට දැන් මෙතන බුදුහාමුදුරුවෝ දෙන්නනවා සක්කාය නිබ්බුතෝ වික්ඛු කිය. සක්කාය නිබ්බුතෝ වික්ඛු කියන්නේ ඒ ඒ ධර්මයන් විසින් නිස්පාදනය කරන ඔන්න අපි බලමු අර දරු නිමිත්තක් එක්ක අපි ගත්ත උදාහරණයෙන් මේ නිස්පාදනය කරන කියලා කිව්වේ ඒ ඒ ධර්මයන් විසින් එක පොඩි දැන් එක එක හිතන්නේ නැහැ මගේ දරුවා මං කියන කියන එක මං කරනවා එයාට ඕන කොල්ලව දෙන්නේ මොකද ඒක හිඟන්නේ කළා පාරක් ගානේ හුඟා ගන්න මිනිහෙක් කරන්නේ කියලා කවදාකවත් මිනිහෙක් හිතන්නේ. එයාට හිතන්නේ මේ ලෝකෙම ඉන්නවන යන් ලොක්ක ඒ ලොක්කටත් වඩා එහෙන් හුඟා යන් අඟලක්වත් වැඩි වෙන්නයි එයා බලාපොරොත්තු වෙන්නේ. ඒත් දැන් මේකෙන් හැම වෙලෙම අභිවෘද්ධිදායක ස්වરૂපයක් නිස්පාදනය කරන්නේ මොකෙන්ද? මාන්නේ. ඔන්න මාන්නේ කියන මේ නිම්මක් තමාගේ ළඟ තමාගේ නිම්ම ඉදිරිපත් කිරීමට ගියේ දෙන්නට. එතකොට මේක සක්කාය දින මොකද්ද? සක්කාය දිනේ ඒ සංනාදිත්‍ය මාන කියන තුන එක්කාසු වෙලා තමයි සතරට සපෙක් වැටෙන්නේ. ඒකට අර පංචකාමයේ බලපානවා. ඒ පහක එක්කාසුකින් තමයි මේ සත්‍ය. නමුත් මේ කතා කරන්නේ නිමියෙක් ගැන අර සතරදල තියෙන සාවර සතා ගැන නෙමෙයි. ඒකට ඒ සතරදලට බුද්ධලයා මේ නිසාතේ ඉංග්‍රීසිල කොටි කොටි ගණන් ආත්ම පහුකරූ පුද්ගලෙ. එයාගේ මේ මාන මොකක්ද? එකෙන් එකට එයා දැක්ක අහපු ස්පර්ශ කරපු ආඥානය කරපු දේවල් වලද අන්නේ ඒක හොඳයි. අන්නේ ඒක හොඳයි. අන්නේ එකක් හොඳයි. ඒක නම් හරියන්නේ නැහැ. කීකී අපි විග්‍රහ කර කර තමයි මේ දැන් දවස යන්නේ ජීවිතය යන්නේ. මේ විග්‍රහ කරපු එවුවෙන් විග්‍රහ කරපු එවුවෙන් අර හොඳයි කියලා අපි තීරණය කරපු යම් තරමක් තියනවාද? ඒ පොන්තේ පොත්තනේ ඒවා කරන්න තියනවාද? ඒ පොත්තනේ දිවේදී ඒවත් එක්ක වැඩ කරන කාන්දම් හැදිලා තියෙනවා ඒ කී අවස්ථාව. තේරුණා? ඒ කාන්දම් මේ මේක හොඳයි. ඒකට ඒකට වෙනම කාන්දුවක්. මේක නරකයි. ඒකට වෙනම කාන්දුවක්. ඒ ආයේ කාන්දුවේ විකෘතියක් වෙන සකස් වීම නිරන්තරයෙන් සිද්ධ වෙන එක. ආමේ. නිතර නිතර කරන්නේ නෑ. ඒකට ඒ ආං කාලාන්තරයක් මුළුල්ලේ මේ කොන්ද මේ කොන්ද මේ කොන්ද හොඳ හොඳ කී කී ආපු ඒවා විතරක් නරකේ ගෝවා ගත්තොට වැඩේ. අර හොඳයි කියා තීරණය කරපු සියල්ල මේ ආත්මය දාපුවාම අර අපි කියන දරුවා කියන්නේ දරුවනත් අපි කියන හරම් ඇඳුමක් කියන්නේ මේ ඇඳුමක් විදිහෙන් දාන්න පුළුවන් ඔක්කොම යාගේ අර එවුවා මේ ඇඳුමට දාන්න හදලා මේ ඇඳුමේ පාටේ ආට ඕන පාට තියෙනවා ඉර ඒ ගානට තියෙනවා මැහුවම හරි ඉරෙච්චෙන් තියෙනවා පොඩ්ඩක් පාත්තුළු හරියන්නේ මේ ඔක්කොම සසරින් හොදි කියපේවා දැන් මෙතෙන්දී යාට බලපානවා ගන්න දෙපා ඔකේ ඉරෙච්චෙන් හරියට නැස්ව ගිහින්ද ඔය නැස්ව දුරේ වතියෙන්නේ මොකද ඉස්සර කියලා තින්නේ ඉතින් හොඳ නෑ. මේ ඔක්කොම එකතු කරලා මිනිහට මේ කමිසම් දෙන්න දෙන්නේ නෑ. දෙන්නේ නැත්නම් කවුද? අර එයාලඟ තියෙන ධර්ම ශක්තිය. ඔය මොනවා බොරුවක් අඳිනවා. කොහොමද ඔය ඉර තියෙන්නේ? අර දැන් කලර එකේ හොඳෑනේ. ඔක එන්නේ නිකන් ගැටි නැතුවම ලොකුම කීය කීය මේක අඳින්න දෙන්නේ. අන්න ඒකයි මෙතන තියෙන අර සක්කාය කියන්නේ සොකිය කෘත්‍ය, කාර්ය කෘත්‍ය. ධර්මයේ කෘත්‍ය ධර්මයේ දෘෂ්ටියකින් අර ඒ සංසාරේ අර තමා ළඟ තියෙන කාම සත්‍ය කාමද එක එක ආකාරවලින් නොදන්නා කම නිසා විකෘති විකෘති අතේක ආකාර ඒකේ අන්තර්ගත කරලා අඩංගු කරලා මේ කාමයේ ඉස්සරහට එනකොට එන්නේ අර පොඩියක් එක්ක ඒ පොඩිය ආපුවාම දැන් භාර්යාවක් ගන්න ඒකට උමනායව කොහොම සීමාවක් නැතුව අරහින් කියලා දරුවෙක් නම් සීමාවක් නැතුව දරුවා ගැන කියනවා. ඇඳුමක් ඇඳුරු ගැන අනන්ත දේ කියනවා පිටේ. එහෙමයි කියන්නේ. ඉතින් දැන් මේ මිනිස්සයා මේ ඔක්කොම සම්පූර්ණ කරලා කරන්න ගිහිල්ලා එකකින්වත් සතුටුුනේ නැහැ කියන්නේ. ඔක්කොගේම අඩුවක් තියෙනවා. මොකද දැන් මේ එක ළමෙක් ළඟ ලෝකේ අප්‍රමාණ කෝපිත්ත කෝටි ළමයින්ගේ ඔක්කොම මේ එක කොල්ලකින් ගන්න පුළුවන් බෑනේ. කොහොමද ළමයන් ගන්නේ ළමයා සමහරවිට මාන්තංකාරී වෙන්න පුළුවන් සමහර වෙලාවට කැත්ත තියෙන්න පුළුවන් කක්කල් කැත්ත තියෙන්න පුළුවන් සමහර වෙලාවට පොරි ඉතින් මෙයා හොදේ කියන්නේ හොරි නැති නෙමෙයි දැන් හම්දගන්නේ හොරි නෙමෙයි ඉතින් දැක්ක දා ඉඳලා ඔකනින් ප්‍රතිනේ වැලිලා ලතියකින් බොරු එක්කම කර බණි මේ බන්නේ කාටද බන්නේ එයාගේ අදහස අසාර්ථක වුණා ඒ ලකෝනි ගන්නවා ඒ ළමයාට ඒක දැනුම අයිති නැහැ මෙයා ලතෝනි ගහනවා මම මෙච්චර කාලයක් පාරමී පුරලා දිනවා මේ ඔක්කොම සම්පූර්ණ කරන්න මට උපන්නේ හොරිකාරී කියලා හිටන් මිනිහා දොස්සක්. උන්නෝකේ බුදුහාමුදුරුවෝ දුක බලන්නේ කියලා සක්කායදී. සක්කායියා බලන්නේ මොකද්ද? තමන්ගේ සිතිවිලි වල දෙන අදහස් බලන්නේ කියේ සක්කායියේ. අපි මේ සක්කාය විවාහ අප්‍රමාණිකම් මේ ලැල් ගටාරම් පටලවගෙන පාවිච්චි කරන්න බැරි වචන ගාන ළඟ සක්කාය කියන්නේ උඹේ සිතෙන් දෙන ඒ ඒ ධර්මයන් ස්වකීය ස්වરૂපේ ඒ ධර්මයන්ගේ ස්වකීය ස්වરૂපයන් නිරුපත් කරන හැටි බලපන්. උඹට දෝකෝණ වෙලා තියෙන මේ සිතිවිලි වල එක්කාස වෙලා තියෙන කාම ශක්තිය. සිතිවිලි වල එක්කාස වෙලා තියෙන කාම ශක්තිය තමයි මේ කුමනාලා. ඔකට බුදුහාමුදුරු කියනවා සක්කාය නිබ්බතෝ වික්ඛු. උන්වහන්සේ කියනවා දෙයෝ කෙලෙරෙන්න නම් සක්කාය නියපක්. සක්කාය නිවපං. කොහොමද නිවන්නේ? ඇවිලි කියනකොට ගහනකොට වතුර. අතින් ගන්න එකයි වතුර ගන්න. මේක ප්‍රතිවිරුද්ධ ධර්මයක් දාන්න ඕන. ඉන්න නිවන්ද සිසිලක් දාන්න. අන්න මෙතන කියනවා අර අර අරයාගේ ප්‍රශ්නේ නිරෝධ කරන්න බුදුහාමුදුරුවෝ කියනවා ඒ සක්කාය නිවන. කොහොමද නිවන්නේ? මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මේක වෙන්න ඕනේ කියලා යම් තරමක් තීරණාව නෙවෙයි ඔක්කොම මානේ තීරණ. ඊළඟට ඒවා කොහොම හරි මං කරනවා කිව්වොත් ලෝභයේ තීරණ. ඊළඟට යම් දෙයක් කරගන්න බැරි වුණොත් ඉඳලාවනේ නෑ. දේශයේ තීරණ. දැන් කොහොමද මේ සමාජයේ ජීවත් වෙන්නේ අඳුන්දලම යන්නේ නින්දලම ඒ ඔක්කොම ඉෂා ඉෂාවේ තීරණ බලනකොට එහෙන් මෙහෙන් අර ඉස්සර යනු වදිනවා වගේ එහෙන් මේ කෙලෙස් රඳු ඉස්සර ඉස්සරහට ලාගෙන අනවා එක එක කුරුකු ගන්න එකයි මේ කල් කරන්නේ. ඒකවල යාට පේනවා. මේ මාන්නය, මේ ලෝභය, මේ මේ ඊර්ෂ්‍යාව, මේ දේශේ මේ ඔක්කොම බලපානේ තුඩු දීලා මේ මට හැංගීම් දෙන එකයි මේ හැංගීම් වශයෙන් වරින් දෙන එකයි වෙලා තියෙන්නේ. මෙයා කරන්නේ මොකද්ද? අසක්කා නිබ්බුතෝ වික්කෝ කිව්ව මේ නීති යටතේ දැන් නිවනවා. නිවනයි කියන්නේ හරි. ඔව්වා සංසාරේදී මා නොදැනුවත් දෙකක් කරේ. සංසාර පස්සේ කෙසේ වෙතත් කරන්න පුළුවන් දෙයක් ඕන විදිහට. මගේ මත්තමේ හැටියේ මම දන්නවද මේ ළමයාට ඕව කරන්න පුළුවන් කියලා. නැත්තම් ඇඳුමක් නම් මේ සාපේ මිනිස්සු දන්නවද මගේ ඉර මොකද්ද කියලා. මේ මිනිස්සු රටේ හදවත ඉරි ගලක් තියෙනවා මේ වැඩි. මම ගිහින් ඒ ඉර ගන්නවා මිසක මගේ ඉර මොකක්ද කියලා තාපකාරයන් යනවද නියම මිනිහා දන්න. මේ ඔක්කොම ගොම් ප්‍රශ්න මං හදාගෙන තියෙන්නේ. ගොම් ප්‍රශ්න එකක් තමයි කරන්න ගුණ හදාගෙන මේ ඔය හිතලා තියෙන්නේ. මේ කරන්න බැරි දේවල් හිතේ මොකක්ද දන්නවද? ආත්ම ගණන් වල එහාදි දැක්කේවා මේ ආත්මෙන් මම බලාපොරොත්තු වෙන්නේ. ආත්ම ගණන් වලදී පුරුදු වෙච්ච ඒවා. දැන් අපි කියමු <coughs> මේ වැඩිපත් උඩ කියන්නේ එහෙදි මොන නීතනිකය. නීතනිකාරය. මෙහි ඒ જાතිය නීතනිකන්දික සම්බන්ධ නැහැ. මොකද ඒ කැලෑ හදන මින් වල ඒක නියම අර කැලෑ මල් වල රසේ තියෙනවා. මේ සෝඩයි ඒ පාට මිහි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් එයා දැනගන්න මේ වැලිපත් වෙන්නේ මේ කොළම අත සීනකකින් කාකින් සීන මේ තනියක් කරන එක මොනවා කරන්නේ? වැලිපත් කියන්නේ තනි මෙහෙ නැහැ. ඒ වගේම මං සංසාරේ හිතපුවා මේ ආත්මේ. ඒකට සම්පූර්ණයෙන් කපනවා. සංසාරේ තුම මෙයා මේ අද්විතීයවා ගැන විතරයි මම හිතන්නේ. කොහොමද? මේ ළමයාගේ මේ ළමයා ගැන මට හිතන්න මොනවද මම හිතන්නේ? ඒ මිනිහා ගැන මට මොකද හිතන්න බෑ. මොකද? ඒ මිනිහා මොන කර්මයකින් මොන මොන ආතකා මොන අයිතිවාදකම් නැතුව උපන්නේ කියලා මම මෙලෝදියක් දන්නේ. ඒක දන්නේ නැති. මම එයා ඒකෙන් වැඩ ගන්න හදන එක සම්පූර්ණ මෝඩකමක්. ඒකෙන් කෑලි දිනනවා, ගැජට් දිනනවා, ඒවා තෝමනා කරන මම පොම්ප තියෙන මොකුත් තියෙනවා කියලා මම දන්නේ. ඉතින් මම හිතනවා නානා දේවල් සිද්ධ වෙන්නේ. කොහොම දැනක කිවර කිවර කමන්නේ ඒකේ තියෙන වැඩ කරන වැඩ කාලේ ඔක්කොම සිස්ටරේ ගන්න. ඒ මුකුත් දන්නේ. ඒ නොදන්නා මම ඉතින් කිවිලක් ජීවිතේ කොහොමද? ඒ ඒ අවස්ථාවට ඒකට පිළිපැදිය සුදුසු පිළිවෙලක් තියෙනවා. ඒකට අනත්යක් නොකර ඒකේ ශක්තියේ උදව් වෙන්නේ ඒ කෙරෙන විදිහට හොඳ පැත්තට හරවන්න උදව් වෙන්නේ මට ඊ වැඩ ටික විතරක් කරන්න පුළුවන් මට බෑ හොඳ පැත්තට හරවන්න මට බෑ බලවන්න ඒක කෙරෙන තාලයක් ඇති ඒ කෙරෙන තාලේ නොමකට යන බව දන්නවනම් එයාට යහපත පිණිස ඉතින් අපි දෙන්නවා මේක හොඳ නෑ කියලා. ඔච්චරයි මට කරන්න පුළුවන්. බැරිලා කඩාගෙන ඉන්නේ මේ නියකොල මම මොනව කරන්නේ? ඉතින් කරන්නේ නැහැ ඒක වෙන්නේ. ඒක නිසා එහෙම ඒකතා විසිදී ඒකට බාර දෙන එක ඔන්න සක්කාය නිවිදයි. මේ අවස්ථාවවලදී ඒ මත වෙන අදහසල මේ කියන කරකස රත් වෙන නොයසුන්කම් මතකොල්ල දෙන මේ සක්කාය ශක්ති මේ බලපෑම ශක්තිය ඒකේ නිවලන උගාන තිබුණට තිබුණට කමක් නැහැ. කරන්න පුළුවන් ඒවා නෙවෙයි ගොයියෝ ඒවා මේ පරණ එකාසු කරපු ඒවා ඉස්සර මේ තාත්තට මහපු කමිස පුතාට අඳින්න බෑ මේ පොඩි කරිම මහ බංගසාල කමිස ඉතින් පුතාට වෙනව මහන්න ඕන ඒවා පරණ ඒවා ඒ පැත්තකට දාන්න ඕනේ කියලා අපි හිතන්නා මොසෝතම් දී කියලා අපි හිතේ ගැන ගන්න එකයි කොහොමද නපර නාමය අනාපු අනාගතේ ගන්නත් එපේ මේ දැන් තියෙන එකක වැඩ කරන්නේ. මේ අපි අතීතයක් අතීතේ ඇදගෙන ඒක ඔක්කොම කියලාගෙන මේ මේ මගල අනාගතයට පණිවිඩ අරිනවා අවුලක් දෙන්නේ කියන අවුලකට කාටද දෙන්නේ. ඒකත් දෙන්නේ නැහැ. මේ මෙතන කරද. ඒක නිසා ඒ දෙකම අත්හැරලා දාලා වර්තමානයේ තියෙන ඉදිරිපත් වෙන ක්‍රමයට ඒ ධර්මයක් නම් ඇඳුමක් නම් භාණ්ඩයක් නම් ඒ ඒ කියන්නේ මොකද්ද? වලඳ ආ දැන් ඔතන විදිහකින් නැත්තම් මේ හිලකටි බාදේ ආ ඒ ගන්න ඒ භෝධිතු ලෝකයේ හරි තේ වෙලාවට ලැබිච්ච එකේ වැඩේ කරපුවාම සම්පූර්ණ දුක නිදර්ශනය කියන එක බුදුහාමුදුරුවෝ ගන්නවා. ඒ ඒ එන එන එක එක දැන් මෙයා කල්ලා තියෙන්නේ මොකක්ද? ජීවිත කන්න සදා හතුතු. එයාගේ හරි යොමු වීම නවත්තන්න සිහිය යොදලා ඒ යෙදීම උද සක්කාය නිවන. නිරන්තරයෙන් තමාගේ සිතින් දෙස බලලා ඒක අඳ තේරුම් අරගෙන ඒ එනේව ඔක්කොම නිවලා නිවිච්ච කතරම් වැඩ කරන එක අන්න එයාගේ සත්‍යනෝ සම්පින්ජිතං කියලා බුදුහාමුදුරුවෝ වදාළා. මෙයාගේ අර කම්පන මුකුත් හිතින් නෑ අවස්ථාවතේදී ඉදිරිපත් වෙනවා කොයි එක දෙන්නේ එක ඉදිරිපත් වෙනවා ඒක බාර ගන්නවා කිසිම කම්පනයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් එයාට නැරෙන්න. කම්පණයෙන් තොරයි. මොකද එන්නේ ජීවත් වෙලා තියෙන්නේ දුක් නැතුව නැරිලා තියෙන දුක් දුකක් නැතුව මැරුණා නම් දුකක් නැතුව ජීවත් වෙනවා නම් එකාසෙලා තියෙන මොනවා? ඒ එකාසෙන දෙයට තමයි තින් තින්කම් කියන්නේ. අපි තින්කම් කියන්නේ ඉතින් වෙනස් වෙනස් අපි හදාගත්තේ තරහ රටාවල් ඒ පින්කම් රටාවල් අරකට හුඟක් බලපානවා. නමුත් පින්කම් කියලා කියන්නේ මොකද්ද? ජීවත් වෙන කාලේ දුක් නොවිය ජීවත් වෙලා තියෙනවා. මොකද හරයාගේ අද කිරිල්ලයි මෙයාගේ ඇනි උලුක්කයි මෙයාගේ විරුද්ධවාදී එකකට මෙයා මෙව වෙලා නැහැ. මෙයා ඉතින් ඔයදිහා බලා ඉඳලා තියෙනවා. ඒ වගේ සිද්ධ වෙලා අවසන් වෙනකම් මිනිහ නිරවුල්ව හිටි ඉඳලා තියෙනවා. ඒ දුක් නිරලා නැහැ. අන්න එතෙන්දි කලේ මොකක්ද යාගේ පැවැත්මේ ලක්ෂණ. ඒ පැවැත්ම තමයි මේ පින්කම. පින්කම කියන්නේ පීඩනයක් ලැබෙන තැනදී දැනෙන්න දැනෙන්න ඉඩකඩ තියෙද්දී පීඩා නොවේ වීම තමයි පින්කම. හැමතැනම මේ පීඩා විඳ විඳ මේ මොකක්ද පින්කමක් කරනවා මේ කවදද? ලැබෙන මාසේ අවල් හරි දිනයක් තියෙන පින්කමක් කරනවා. ඈ එදාට තමයි ඉතින් පිටපොට ගන්න කොන්න තරම් කොල්ල රන්දු වෙලා වතන් වෙලා ගිනි ත්‍යාස දෙක ඔක්කොම ළඟලන් එදා. ඒක අර අනිත් දවසේ ඔයකත් වඩා බහිනවා. හ්ම්. නේද? ඉතින් පින්කම් කියන්නේ එතකොට මම පාසලට අහන්නේ එතකොට දැන් දැයිතිලා ගන්න කියලා මේ එතකොට රාන්නා මොනන්නේ දැයිතිකන් පින්කම් තුනක් කොලා කියද? ඒ මොනවා මේ අපි අර තරුණේ අවස්ථා යොදාගෙනවා මෙන්න මේ අවස්ථාවට ඉදිරිපත් කරන පුළුවන් විදිහට පුහුණු කරගනින් කියන්නේ. මොකද අද නවිච්චය කරන මෙතන උමනාදේ නෑ. ඒ වගේ රොක්කක් මේ අපි එක්කාසේ. එතෙන් ඥානවන්තයෝ තින්කම් කරගන්න බැරි හැයි නිකන් මොත්තලලා හම්බ තරගෙන එනවා. එහෙනම් ඕනේ හිටි සිද්දලා තියෙනවා. දැන් ඒක දැරියක් එකසාර අපින් කමිට ගිහින් උපාසකම්ම ලබා දෙකක් එකක් කියනකොට එකක් තියා පල්ලෙනවා. ડોක්ටර් ලහරා කියලා හැවටලා ඉන්නවා. මම යා මොකද පාසලන්නේ ඉන්නේ. තනිය ගාව ඉන්නලා රුම් පයින් ගන්නේ. මම යා මේ අයන් නෑ නෑ නෑ. ඒ ඇත්තන්ට ඉඳ නැති හන්දයි අපිට පයින් යන්නේ. අපි ඇත්තන් ඉඳලා දැන් මෙතන ඉන්නකොට දෙගොල්ලන්ටම හොඳයි ස්වාමීන් මේම හොඳයි. හිංකම් කියන්නේ ඔන්න ඔකටයි කියලා මම හිතා. ඒක නෝකින්කම්. ඔව් ඒලා පයින් යන්නේ දුකක් කිව්වා. මොකද අනේ මේ දම්දර මෙතන ඉඳලා බලනවා අපිට කකුල් වදින බැරින්න බෑ. ඒකට ඒක නිසා සත්‍යය කියන හයියෙන් දිගහැරියා. ඒකට පයින් යන්නේ නැහැ. ඒකට අර එලා තේරුම් ගත්තා මේවත් ඉන්න බැරිද මේ ඇත්තට හැමදෙනාටම තේරෙන්නේ නැහැ. අර යත් ඥානවන්ත. තේරුම් ගන්න මේ කපුල් දිගහැරින්න ඉඳගන්න එක මේ ඇත්ත කොල්ලා කියේ. ඒකට හිතලා ඒක අරියරයි. ඒකට තොන්දර වැල්දියාන්නේ. ඒකට මේ ඇත්තන්ට තින් කපුල් දිගහැරින්න බුදු ගන්නම් නා දෙගොල්ලන්ව තින් හිතර පාරියක් වෙන්නේ. ඉතින් මේලා නම් පොඩ්ඩක් නරක කරගත්තා. කයිලාලා. ඔන්න ඕක හැම තැනදීම අපේ පින්කම් වල බොහෝ ලක්ෂණ තිබෙන අපේ මේ ළඟ විචිත පින්කම් වලදී අපිට බොහෝම දකින්න කීපෙනෙක් ඇවිල්ලා ඉඳලා තමයි මේ තරම් වහිනවා. ඒ කී මාත්‍යත් මෙතන ඉන්නවා. මෙතරම් වන්නා දෙක තරුණක කම්පනයක් නෑ ගාමිණී බොහොම ලස්සන පින්කම වෙන්නේ. දැක්ක බොහොම හොඳයි පින්කම ආතෝකේ මත කළා කියලා ඒ මාත්‍ය බොහොම හරි කතා. ඔන්නෝකයි අපි ඒක නිසා ඒ සංචුවක් එක්කම වෙලා කරන්නේ ඒ නිකන් විභාග අවස්ථාවක් වගේ ලොකුවට කරා. නමුත් අපි දවස මුළු දවසමත් හම් වෙනවා. ඒ තැන්වලදී අර තැන්වලදී ඔය විදිහේ කරනකොට එයාට වෙන්නේ මොකද්ද? අර පීඩා ලබන තත්යෙන් අයින් වෙනවා ඊට පස්සෙට වෙන මොකුත් ඕනේ නැහැ. ආගමක් ඕනේ එයා පීඩා ලැබීමේ ඔක්කොම සම්පූර්ණ නැති වුණාට පස්සේ දැන් රහතන් වහන්සේලා රහතන් වහන්සේ ඉන්නකොට මේ සමහන්තුගේ ආගම මොකද්ද කියලා උන්වහන්සේට උත්තරයක් දෙන්න බෑ. මොකද උන්වහන්සේ අනුගමනය කරන්නේ නැහැ. මොකද ඉවරයි. ඉවරයි කියන්නේ වැඩි ඉවරයි. ආගම අනිත්‍ය ඔක්කොම අර වැඩක් කරනවා. ඒ වැඩි ඉවරයි කියන්නේ මොකද ඕනේ. අන්නේ සියල්ලම නවුනේ උඹටයි. ඒක නිසියාකාර පෞද්ගලිකීමට දෛනික ජීවිතය ආශ්‍රය කරන් โด න දෛනික ජීවිතය ආශ්‍රය නොකර මොකක් කරන්න කියොත් නිකන් අපි අර මේ <clears throat> සාමාන්‍ය රබෝඩ මෝඩ හැඟීමකින් ජීවත් වෙච්ච පිරිසක් වෙනවා ඒක නිසා මේ ළඟදි කාලෙක අහලා තියෙනවා කියන්නේ සංස්කාරයේ නැති නුවණක් ගැන කියනවා අපි නම් අපි ඉන්නේ දෙවියන් වහන්සේගෙන් කාගෙන් නම් දන්නේ මේ දෛනික ජීවිතයේ සාර්ථකව ගෙනියන්න මේ මොනවාද ව්‍යාපාර ව්යාපාර සාර්ථක කරන්න අපි ඉන්නේ කියලා කෙනෙක් කියනවා ඉතින් මගෙන් මොකක් ඇවිල්ලා කෙනෙක් ප්‍රශ්නයක් වශයෙන් ඇහුවා මම කහොඳයි ඒක ඒලා කොහොමද කියලා අපිට ඕනේ අපි කියලා ඒක ගැන කතා කරේ නෑ මම ඒ හැමතැනම කතා කරනවා මම කටින් ගන්න જાතියක් නෙ කියනවා ඉතින් කොහොම අදහස් කියන්නේ කාරණේ තේරිච්ච නැති නිසා මේ නිවීමක් ගැන උද්ඝාතනය කතා කරන්නේ දැන් තේින්නේ නිවන්නේ මොකද්ද තමන්ගේ සංකාරයේ මතුවෙන අර රක්කරන වේග නිවනිව ඒවා නිවන පාවිච්චි කරනවා නිවන පාවිච්චි කරනවා අන්නෝයි දැන් ඒ ක්‍රමය බුද්ධාගම ගන්නන්නේ ඒකට කිසි තැනක කිසිලා නෑ. ඔන්න අපේ තියෙන අපේ පිළිතුරක් මේ විස්තරේ සම්පූර්ණ වුණා. දැන් මේ පිළිබඳව ඕන ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අර්ථ කාමේසු බ්‍රහ්මචර්ය සම්බන්ධව ඊළඟට සංකාම් සම්බන්ධව මොනවද ධම්ම සංඛාර කියන කාරණා වන්දනා කරලා ධම්ම තණ්හා කියන්නේ අසකනාසේ දිය ශරීරයේ පංචකාමයෙන් ඇසේ රූප වැලීම කනින් ශබ්දයෙන් ආදී දේවල් වලදී අපේ ඒ අවස්ථාවදී කරනවා වගේම ඒවායේ සටහන මනෝ ධාතුවේ තැම්පත් වෙනවා. තැම්පත් වෙනවා. ඒවට කියනවා ධර්ණ ස්වභාවයක්. මනෝ ධාතුව තැම්පත් වෙලා තියෙන නිසා ඒවට කියනවා ධර්ම කියලා වෙන්කර ධර්ණ ස්වභාවය. අර වැ ස්වરૂප දැන් ධර්මයි. ධම්ම සංඥා කියන්නේ මොකද්ද? ධම්ම සංඥා. ධම්ම සංඥා කියලා කියන්නේ සමාධි පංචකාමයට උරුප්පන යම් යම් දේවල් ගැන හිතන්න කල්පන දැන් තරුණයේ හෝ කවුරු හරි වයස කිසිවෙකත් මේ මේ අය පැත්තකට වෙලා කල්පනා කරනවා හොරෙන් අපට පුළුවන් වුණොත් සිතිවිලි කායා ගන්න හොයා ගන්න පුළුවන් මිනිහ හිතන්නේ මොනවාද අර මේ මේ පැතිලින් එයාගේ කාමය කාමයෙන් අවදි කරන ක්‍රියාවටපත් වෙන සිතිවිලි තමයි. ඒවා සිතන්න මිනිහකට. ඒවා සිතන්න මිනිහකට. දැන් ණය ඇති ණය ණය කීකේ ණය දෙව නැහැ කීකන්ද සතුටි. වෙන මොකක්ද දැනවත් ඉත ණය දෙව නැහැ ඒ මොකක්ද කියන්නේ? එයාගේ ධර්මයේ පිළිච්ච එකක සැනසෙල්ල හොයමින් සිතන පැත්තෙන් ඉතුම් අන්නේ කියන ධම්මදා. ඒක ඒක තේරුම් ගන්න. ඒකට කියන්නේ ධම්ම ධම්ම. සත්‍යච්චර වාගේ. බයි. ප්‍රතිලෝකෙනි කප්පේ නෙවෙයි කියන කාරණේ. කප්පේ කාන්නේ කාරණේ නිරෝධ කරන. වඩා හොඳ. නමුත් මේ කේස මේ මේ පිළිසක මේ විදිහේ ධර්ම හැර එන කිසියක් ඔරොත්තු දෙන්නේ. ඔරොත්තු දෙන්නේ ඒ කියන්නේ මේ උවමනාවලා තියෙන්නේ ජීවිතය භාවිත කරන්නේ. මේ පිළිසකට පමණන්නේ ලෝතුරා බුදුහාමුදුරුව අපරිපත් අවුරුද්දක් මුලේ දේශනා කළේ ජීවිතේ පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එහා මොකක්ද කියලා. ඒක කෙනෙක් මගෙන් ඇහුවා. ඒක බුදුහාමුදුරුව මේ අනන්ත භක්කලවා ගැන කතා කරලා දිනෝ දිවි ලෝක ගැන කතා කරලා දිනෝ බ්‍රහ්ම ලෝක ගැන කතා කරලා දිනෝ අවිච්ඡේ ගැන කතා කරලා දිනෝ ඒ මුගනාගේ ජීවිතේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඔක්කොම කතා කරන්න සිද්ධ වෙන්නේ ජීවිතේ පාවිච්චි කරන්නේ නැති කියන්නේ කියලා. ඒ මොකද්ද? ජීවිතේ පාවිච්චි කිරීමේදී මෙන්න මේ චේතනාව සිටිවිලි එක්ක ජීවිතේ පාවිච්චි කරනකොට මලොත් ඒ විනිය මෙතනක් දුක් වෙනවා ඒ විදිහ උපදින්නන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ. උපදින්න දැන් ඒ නරක විදිහට පාවිච්චි වෙන හිත නරිකාව උපදින්න දැන් කියන්නේ ඒවම නෝ නැත්තම් ලෝකගෙන කියන්නේ බුදුහාමුදුරුවෝ ආවේ නැහැ මේ. ඒක විනියට අවශ්‍ය දෙයක්. එයා එක අවස්ථාවකදී නරක කුලපේ ආගම ඒක ගැස්සිලා යන්නේ. ඒකයි කියන්නේ ඉතින් ඒක නිසා මේවා හොඳින් විදිහේ දරාගෙන ජීවිතේ වාසනාවන්ත කරගන්න සත්‍යයක්වත් නිදන් වෙන වැඩක් නෙවෙයි. නමුත් ඉතාම ප්‍රයෝජනවත් ජීවිතේ පාවිච්චි කරලා මෙලොව වශයෙන් පරලොව වශයෙන් ජීවිතය සංසාරයෙන් සෙලවරේ 20000 කාලෙකට තුමාම මා නිවන් ගන්න පුළුවන්. ඒක වින්න පින්දන්නේ පින්වත් පිළිනෝ සද්ධායෙන් මේ කාසෙන්නේ ජීවිතේ රසය මතක නැති දැන ගැනීම සඳහායි. ඒකම තමයි කාගතු වන උනේ ලෝකේ. ඒ දෙන්නේ විදි ක්‍රියාමාර්ගයට බැහැමින් බහිමින් ජීවිතය සාර්ථක කර ගැනීම වලට බන්නේ කිය. අනේ කලකායි සතුටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලකගේ ස්ථානයේද කන්නේ ස්ථානවලද තපාපසිත කරන ස්ථානවලද අවිජීවී සියලු ජීවරාජ සම්යාමයේ තින් අනුමෝදන් වී මේ සෑම දිනකටම තම තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා මේ විකාරයක් කරලා ඒක උපකාරයක් කරත්තා මේ ජීවරාජ සමූහයකට තම තමන්ම මෙහි මේ පරිලෝකීය बहुत्यागी शीर्णयाचवर्गयादूतुल्यतुल्लक घोषतुल्लक कमटमल्लक में सकते कांतिम सिंधुवालन्नाव निर्वाण कर्माव भोजे भूतवान जित्यादि कर्मिणे तावता जम्मू Thank you. आकाशत्तादि Thank you. ඥාතීන් දෙන්නේ නිදම්මේ සමදම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නික්ඛං වද්ධාපචායනෝ දත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිද්දතු